සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධව ලෝකේ රටවල් ගත්තොත් මේ සංචාරක ව්‍යාපාරයේ විශාල කොටසක් කැසිනෝ ව්‍යාපාරය හා සම්බන්ධ තියෙනවා. හැබැයි ඒක හුදකලා ප්‍රදේශයක ඒක තියෙන්නේ. අපිට එහෙම තැන් හොයාගන්න පුළුවන්. ආගමික සිද්ධාස්ථාන, දේව නැති ස්ථානවල ඒවා ඇති කරාට කමක් නැහැ. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා නම් සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ මේ වගේ ව්‍යාපාර ක්‍රමවත් විදිහට රට තුල තියෙන්නට ඕන. බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි කල්පිටි වගේ ප්‍රදේශවල විශේෂම දූපත් ආශ්‍රය. දැන් ඒ වගේ තැන් අඳුරගෙන තිබ්බා. කොළඹ මේකේ සමහර තැන් වලට මේකේ ප්‍රශ්න ආවේ. ඒ රටේ පාසල් දරුවන්ට ඇතුළු වෙන විදියට, ඊළඟට අපේ රටේ අයට ඇතුළු වෙන්න බැරි වෙන විදියට ඒ නීති සම්පාදනය කරලා සමහරක් වෙලාවට කපාටම අපේ රතු විර ඇඳලා ඒව නවත්තන්නේ. එහෙම නෙමෙයි අපි සංචාර ව්‍යාපාර දියුණු වෙනවා නම් ඒහා සම්බන්ධව දැන් ඇස්නෝ විතරක් නෙමෙයි. දැන් ඒ දේවල් ඇති වෙන්න ඕන.